උපකාර වෙන විදිහේ දේශනා ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. පවිද්දා කියලා කියන්නේ සියල්ලම අතහැරපු කෙනා. කාමයන් අතහැරලා දැන් පැවිදි වෙනවා කියන කාරණාවේදී මේ දිගනිකායකේ සූත්‍ර ඔක්කොගෙම තියෙනවා මහත් වූ වගේම භෝග සම්පත් ඥාති සම්පත් පරිවාර සම්පත් මේ සියල්ලක්ම අතහැරලා තමයි අතහැරීම කියන කාරණාවේ කෘත්‍යයක් තමයි පැවිද්ද කියලා කියන්නේ. එතකොට එහෙනම් පැවිදි වෙනවා කියන කාරණාව සිදු වෙන්නේ දුකින් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න පැවිදි වෙනකොට කිසි දෙයක් භෞතික දේවල් සහ ගිහි ගෙදර ගිහි ගෙදර තුල ඉඳලා ඇඳුමක් විතරක් මාරු කිරීම නෙවෙයි පැවිද්ද කියන්නේ. සියල්ලක්ම අතහැරීමයි පැවිද්ද කියන්නේ. එතන සියලුම දේවල් අතහරින්න පුළුවන් වෙන්නට ඕනේ. ගෙවල් දොරවල් වල දේවල් හොයලා බලලා කටයුතු කරන කාරණාව නැතුව අම්මා තාත්තාට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව තියෙද්දී අම්මා තාත්තාට අන්න එතකොට පින්ඳ පාතයෙන් Tamanට හම්බෙන දෙයකින් දීලා පෝෂණය කරන්න පුළුවන් ජීවත් වෙන්න කවුරු සලකන්නේ නැත්තම් කන්න බොන්න නැත්තම් බලන්න කෙනෙක් නැත්තම් අන්න එතකොට බලන්න පුළුවන් බුදුරණවහන්සේකට අවසර දීලා තියෙනවා මොකද හේතුව අපි ඉන්නේ අම්මා තාත්තා නිසා එහෙම නැතුව කිසිදු විදිහකින් මේ පැවිද්ද කියනකොට සම්පූර්ණයෙන් ගිහි ගෙදරින් වෙන්වීමක් තමයි පැවිද්ද කියලා කියන්නේ. අර තේරගතාව මේ තාලපුර තේරගතාවේ තියෙනවා සසර දුකෙන් සාප ලද්දෙක් වගේ භික්ෂුන් අතරට යන්නේ කියලා. ඒ කියන්නේ පැවිදි වෙන්නේ නුවණ තියෙන කෙනෙක්. නුවණ නුවණ තියෙන කෙනා ජීවිතය ගැන හිතනවා. ජීවිතය ගැන හිතනකොට එයාට මේ ජීවිතය පිළිබඳව තියෙන්නේ ජීවත් වීම කියන කාරණාව. කම්සප විදීම කියන කාරණාව මහා අඥානකමක් කියලා. එතකොට එහෙනම් ඒ නික්මීම කියන කාරණාවටයි ප්‍රවිද්දටපත් වෙන්නේ. එතකොට මේ පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කියන මේ සියල්ලක්ම වෙන්නේ පැවිදි සමාජයේ. පැවිදි සමාජය එක තමයි ඒ කියන්නේ එකට ඇසුරු කරන පිරිස එක තමයි සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතවත්කම් තියෙන්නේ. ඒ වගේම තමයි පැවිද්දට යොමු වෙනකොට යොමු වෙන්නේ කෙලෙස් ඉක්මවන්න. කිසිදු ආකාරයක කෙලෙසයක් පවත්වන්නට යොමු නොවන ගතියක් පැවිද්ද තුළ තිබිය යුතුයි. කිසිදු ආකාරයක කෙලෙස කියන ගතිය කාගේ වෙන්න පුළුවන්. ද්වේෂය වෙන්න පුළුවන්, මාන්නය වෙන්න පුළුවන්, දැඩිකම වෙන්න පුළුවන්. නමුත් මාන්නය <clears throat> පැහැදිලි කරන දේශනාවක් කියන මාන්නය කියන කාරණාව එක්ක සත්පුරුෂ සූත්‍රයේදී පෙන්නනවා ධර්ම දැනුමක් තියෙනවා කියන කාරණාව එක්ක හැඟීමක් තිබ්බා. එයත් මාන්නක්කාරයි. මට ධර්ම මට වැටහෙනවා. මට ධර්ම දැනුමක් තියෙනවා. පළවෙනි ධ්‍යානෙ ලැබුවත් දෙවෙනි ධ්‍යාන ලැබුවත් තුන්වෙනි ධ්‍යාන ලැබුවත් හතරවෙනි ධ්‍යාන ලැබුවත් අරූප සමාධි ලැබුවත් ඊළඟට දුතාංග රැක්කත් මම හොඳට සිල් රකින්න කෙනෙක් මේ මොකෙන් හරි මාන්නයක් වැනීමක් වෙනවා නම් ඒ කට්ටියන්ට අසත්පුරුෂයෝ කියලා කියන්නේ. ඒතර හොඳට තේරුම් ගන්න අපට තේරෙනවා මට හොඳට දැනුමක් තියෙනවා මට හිතන්න පුළුවන්. ඒ මොනවා හරි හැඟීමක් එනවා නම් එතන අසත්පුරුෂකමමයි තියෙන්නේ. ඒ නිසා කිසිදු විදිහකින් කෙලෙසයක් ඉස්මතු නොවන විදිහට හිතක් හදාගන්නට උත්සාහ කරන්නට ඕන පැවිදි සමාජය තුරු කරද්දී ඊළඟ තමයි අපට පැවිදි සමාජයක නබ ජීවත් වෙන්නේ පැවිදි සමාජයක ජීවත් වෙද්දී පැවිදි වෙන අය අපි දන්නේ නැහැ ඒ කට්ටිය ගෙදර ගෙදර වගේ පොල් ගන්නෑ මොනවා හරි වැඩක් නේ කරන්නේ හිතක් දියුණු කරන එකක් නේ සබ්‍රහ්මචාරින් වහන්සේලා කෙරෙහි එකට ඉන්න අය කෙරෙහි කිසිදු විදිහකින් ගැටීමක් ඇති කරගන්න හොඳ නෑ. මොකද හේතුව අපි කිසි කෙනෙකුට මනින්න බෑ ඒ ඒ කෙනාගේ ජීවිතයේ ස්වභාවය මොකද්ද කියලා. අපි මොනවා හරි කාරණාවක් ඔස්සේ දැන් අපි ගත්තොත් එහෙම අකෝෂක සූත්‍රවලදී පැහැදිලි කරනවා අන්‍ය අයට පවා අන්‍ය තීර්ථකයන්ට විතරාගී අන්‍ය තීර්ථකයන්ට ගැටීමක් ඇති වෙනවා නම් ඒකත් කල්පයක් නිරයන්න හේතු වෙනවා. එතකොට එහෙනම් කල්පයක් නෙමෙයි ආයුෂ ගානක් කියන්නේ නිරයන්න හේතු වෙනවා. එතකොට එහෙනම් එහෙම නැතුව තියෙද්දි මේ බුදුරන් වහන්සේගේ ධර්මයක යොමු වෙන පිරිසක් එක්ක ගත්තාම අපි ධර්ම ආબોධ කරපු පැත්තකින් තියමු. නමුත් බුදුරන් වහන්සේ වෙනුවෙන් ගුණවත් භාවයක් පුරනවා. බුදුරන් වහන්සේ නිසා සිල් ගුණ ධර්ම රකින්නවා. බුදුරන් වහන්සේ නිසා කෙලෙස් ඉක්මවනවා. දැන් අපි තව කරකට තරහ යන්නේ නැති කෙනෙකුට තරහ යනවනම් එහෙනම් තරහ යන්නේ නැති කෙනෙක් මුල් කරගෙන අපට යා කෙරෙහි දේශයක් කැටීමක් ඇති වෙනවනම් ඒක අපට ලොකු අකුසලයක්. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්නට ඕනේ අසුරු කරන සමාජයේ අසුරු කරන පිරිස සල්ලාලයෝ නෙමෙයි, බේබද්දෝ නෙමෙයි, ඊළඟට වැඩි කරන අය නෙමෙයි. ඒ නිසා කිසිදු විදිහකින් ඒ අය කෙරෙහි හිතේ මොනවා හරි දෙයක් ඇති වෙනවා නම් ඒක අපට විඳවන්නම හේතු වෙනවා. ඒක අපි මේ අපේ මාන්න නිසා අපි කරන වැඩක්. ඉතින් ඒ නිසා පැවිදි සමාජයකට යනකොට අපි ඒ පරිස්සම ගොඩාක් ඇති කර ගන්නට ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට පැවිද්ද තුලින් අපි අකුසල් කරගෙන දුගති කරා යන්න හේතු වෙනවා. නිසා කිසි කෙනෙක් කෙරෙහි ගැටීමක් ඇති කරගන්න තියෙන උත්සාහ කරන්නට ඕනේ. හරියට ජීවිතය ගත කරන්නට ඕන පැවිදි සමාජයත් තුළ එකම අදහසක් නම් තියෙන්නේ එකම හැඟීමක් නම් තියෙන්නේ එකම ඉලක්කයක් නම් තියෙන්නේ එකම දැන් එකම ගුරුවරයෙකුගේ ගෝලිය වුණාම තවත් වැඩි එකම ගුරුවරයෙකුගේ ගෝලිය වුණා එකම දැක්මක් නම් තියෙන්නේ හරියට ඉන්නට ඕන දියයි කිරි වගේ දියයි කිරි වෙන් කරන්න බෑ කිසි විදියකින් මේ මිශ්‍ර වුණාට පස්සේ අන්න වගේ අපට අපි හැමෝගෙම අදහස් එකම විදියකට තියෙන්නට ඕන එකම විදිහකට අදහස නැත්තම් අපිට තියෙනවා නම් අර මොනවද මේ එකට කියන්නේ මේ අර එකට එක කරන ගතිය රිටර්න් ගන්න ගතිය ඔන්න ඔය ගතිය එනවනම් අන්න එතනදී අපි තුල අර DI කිරි වගේ එකට වාසය කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ කාරණා හොඳට හිතේ ඇති කරගන්න ඕනේ. කිසිදු කෙනෙක් කෙරේ. දැන් අපිට අපිට අපි දන්නවා තව කෙනෙක් රාගය ඉක්මවන්නට කටයුතු කරනවා. එයාට රාගය නැහැ. රාගය නැති වෙන දේවල් හික්මෙනවා. තව කෙනෙක් අවංකව හික්මෙන් උත්සාහ කරනවා. අවංකව හික්මෙන් උත්සාහ කරන කෙනෙක් කෙරෙහි අපට හික්මෙන්වත් අමාරු තියෙද්දි එවැනි කෙනෙක් කෙරෙහි ගැටීමක් ඇතිවෙනත් අපට අකුසලයක් වෙන්නේ නැහැ. අකුසලයක් ඇති වෙන්නේ. එවැනි කෙනෙක් මුල් කරගෙන මාන්නයක් වචනයක් පිට කරන අපට අකුසලයක් වෙන්නේ අකුසලයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කාරණාව හොඳට තේරුම් ගන්නට ඕනේ. පැවිදි සමාජය කියන්නේ ගුණවත් සමාජයක් ඇසුරු කරද්දී ගුණවත් වෙන්නට ඕනේ. සත්පුරුෂ සමාජයක් ඇතුළෙන් සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට සාමාන්‍ය කෙනෙකුට ගැටෙනවා වගේ නෙමෙයි. සාමාන්‍ය ගෙදර ඉන්න කෙනෙකුට ගැටුණොත් ඉතින් ඒ ඒකෙන් ඒ අය ගුණවත් භාවය පුරුදු කරන අය නෙමෙයි. නමුත් ගුණවත් භාවය පුරුදු කරන අය කෙරෙහි ගැටීමක් මේ හිතෙහි යමනාපයක් හිතේ නොකඩු බවක් ඇති වෙනවා නම් ඒක අපට අකුසලයක් වෙන්න හේතු වෙනවා. ඉතින් ඒක අපි වෙනස් වෙන්නත් ඒක හේතු වෙනවා. අපි වෙනස් වෙන්නත් හේතු වෙනවා අපට අකුසලයක් වෙන්නත් හේතු වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට ඒ කාරණාව සිදු වෙන්නට ඕනේ. ඔය මම පැහැදිලි කරේ පැවිද්දට එන්නේ කොයි වගේ චරිතයක්ද කියන්නේ. ඊළඟට තමයි විශේෂයෙන්ම පැවිදි වෙන කෙනෙක් තුළ තිබිය යුතු ඒ කියන්නේ ප්‍රධානම ගතියක් තියෙනවා කීකරුකම කියන එක. කීකරුකම කියන කාරණාව නැත්තම් පැවිද්දක් නෑ ඇත්තටම. කිසිදු විදියකින් අපේ කියන්නේ ඇතුළෙන්වත් අකීකරුකමක් එන්න බෑ. ඒ කියන්නේ ඒ කීකරුකම විශේෂයෙන් ගුරුවරයාට අනිත් අයටත් අපි අවනත වෙන්න ඕනේ. අවනත වෙනවා කියලා කියන්නේ තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න පුළුවන්කම තියෙනවා. අද ගොඩාක් අමාරු ගතිය තමයි තව කෙනෙක් කියන්නේ ඇහුම්කන් දෙන්න. තමන්ගේ මාන්නකාරකම මොනවා හරි ඉදිරිපත් කරනවා. ඔන්නෝ නැති වෙන්න ඕනේ. හැම වෙලෙම තව කෙනෙක් කියන කාරණාවක් ඇහුම්කන් දීමේ ගතියක් අපි තුල ඇති කරගන්නට ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ගැටීම ඇති වෙන්නේ සහ අපේ මාන්නේ වැඩි වෙන්නේ අපි ඔක්කොම දන්නවනේ. දැන් නිකමට හිතලා බලන්නකෝ. මෙච්චර කාලයක් සසර ආවේ. ඒ වගේම දැන් ජීවත් වෙන්නේත් අපි අඥානකමෙන් අපි මොනවද දන්නේ දැන් දැන් අපි ඔන්න රහත් වෙලා නම් ඉන්නේ සාධාරණයි. රහතන් වහන්සේට වෙන්නේ නැහැ කවදාම. රහත් වෙච්ච කෙනෙක් නම් සාධාරණයි මේ මාන්නේ මම හොඳ කෙරුමා මට හොඳට මේ මේ කවුරු කියන දයක් අහන්න ඕනේ කියලා ඉන්න කාරණාව සාධාරණයි. නමුත් බලන්නකො රහතන් වහන්සේ කෙනෙක් නුවණ දියුණු වෙන දියුණු වෙන නිහතමානී වෙන හැටි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන එතකොට එහෙනම් අපි ධර්මයේ එක්ක නිකමට හිතුවොත් අපේ මොකකටද මාන්නයක් ඇති කරගන්නේ? අපේ මොකකටද දැඩිකමක් ඇති කරගන්නේ? අපේ මොකද්ද රැකගන්න තියෙන්නේ? කොච්චර જાති අපිට හිතන්න තියෙනවා. ධර්මයේත් එක්ක අපි බලනකොට අපේ ජීවිත අපි දකින හැම එකක්ම අපි මොන විදිහට කල්පනා කරත් ඒ කාරණාව එක්ක බැලුවහම අපට කිසිදු කෙලෙසක් හදාගන්න ඉඩක් නැහැ. අපේ ඇඟ කියන කාරණාව එක්ක නෙමෙයි අපි පැවිද්දට යොමු වෙන්නේ හිත කියන හිත ආරක්ෂා කිරීම කියන කාරණාව එක්ක. අපිට ඉස්සර අපේ ගුරුවරු අවවාද කරලා තියෙන්නේ වැඩිහිටි භික්ෂුවක් කොන්දනම පං සිවුර අතුල්ල අපුල්ල ගන්න කිව්වහම නවන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ දෙගිඩියාවක් නැතුව නවන්න පුළුවන්කම තියෙන්නට ඕන. මොකද හේතුව කය රැක ගන්න නෙමෙයි යන්නේ. ඒ කියන්නේ ඒ වගේ දෙයක් කරන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ පැවිදි ජීවිතේ. ඊළඟට තමයි පැවිදි ජීවිතය තුළ ගොඩාක් තිබිය යුතු කාරණාව තමයි ඉවසීම. කන්ති පරමං තපෝ තිතික්ඛා තපස කිය උතුම්ම තපස ඉවසීමයි. අපට ගොඩාක් බැරි ඉවසන්න. ඉවසීම කියන කාරණාව කායිකව විතරක් නෙවෙයි මානසිකවත්. කෙනෙක්ගේ මොනවාරි දැකීමෙන් අපට ඉවසන්න බැරි නම් කෙනෙක්ගේ වචනයක් ඇසීමෙන් ඉවසන්න බැරි නම් අපට යා කියන දේ අහුම්කම් දෙන්න බැරි නම් අපිට යා කෙරෙහි අනුකම්පාවෙන් බලන්න බැයි නම් මම හැම වෙලෙම කියලා දෙලා තියෙනවා මෛත්‍රී සිතක් ඇති කරගන්න අපට පුළුවන් තව කෙනෙක් කරන කාරණාව වැරද්දක් වුණාට අනේ මියා දන්නේ නැහැ මෙයාට කෙලෙසයක් නෙමෙයි කාරණාව කියලා අර පව් කියන සිතුවිල්ල කරුණාව කියන කාරණාවත් එක්ක අන්න අර මෛත්‍රී හිතක් ඇති කරගන්න පුළුවන්. පව් කියන සිතුවිල්ලත් එක්ක. ඒ නිසා අපි හැම වෙලෙම ඔන්න ඔය දේ හුරු කරන්නට ඕනේ. අපි හැම වෙලෙම හිතට අදිස්ථානයක් ඇති කරගන්නට ඕනේ. මම මේ පැවිදි වෙන්නේ නැත්නම් පැවිදි ජීවි පැවිද්දෙක් කියලා කියන්නේ හිත රැක ගන්න වැඩපිළිවෙලක්. තමන්ගේ අදහස් රැක ගන්න එක නෙමෙයි. තමන් ඉගෙන ගන්න දේ රැක ගන්න එක නෙමෙයි. තමන්ට මොනවා හරි ලැබෙන දේ රැක ගන්න එක නෙමෙයි. හිතට කෙලෙසයක් එන්නේ නැතුව හිත රැක ගන්න වැඩපිළිවෙලක් තමයි සම්පූර්ණයෙන් පැවිදි ජීවිතය අර්ථාන්විත වෙන්නේ. වෙන කිසිදු කාරණාවක් එක්ක නෙමෙයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් හිත රැක ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ඒ කාලේ ඉඳලම හිතට කෙලේශයක් කෙනකොට බුදුරණවහන්සේ ආචාර්ය මතක් පැහැදිලි කරලා තියෙන්නේ ආචාර්යවරයාත් එක්ක කතා කරනවා කියන කාරණාවේදී අර හිතට කෙලේශයක් ආවහම ඒ කෙලේශේ ප්‍රහාණය කරන්නමයි උත්සාහ කරන්නේ. අපිට මේ සියුම් ඇතුලෙන් එනවා කෙලේශ. මාන්න එනවා, දැඩිකම එනවා, අපි දන්නවා කියලා එනවා මොනවා හරි කාරණා. බොහෝ කාලයක් පැවිදි වුණාට පස්සේ සිදුවෙන කාරණාවකුත් වෙනවා අර අලුතගෙන මලමාරි වගේ වෙන්නේ නැහැ. දැන් අපි බොහෝ කාලයක් මොනවා හරි ආවම මෙච්චර කාලයක් තිස්සේ දන්නේ. මම මෙච්චර කාලයක් දැන් පැවිදි වෙලා. පස් වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? අර ධර්ම අවබෝධය වෙන්නේ නැත්තම් මාන්නකාරකමයි වැඩි වෙන්නේ. අපි අපිව මෝරන්න මෝරන්න වෙන්නේ මාන්නකාරකම වැඩි වෙන්නේ. ඉතින් එහෙම පැවිද්දක් කිය පැවිද්දෙක් කියන්නේ සඳුන් ගහක් මෝරනවා වගේ නේද? කෙහෙල් ගහක් මෝරනවා වගේ වෙලා හරියන්නේ නැහැ. කෙහෙල් ගහ ලොකු වෙන ලොකු වෙන්න කෙහෙල් ගහ විනාශය ළඟ වෙලා තියෙනවා. කෙල් ගහේ. එතකොට අපිත් අපි ලොකු වෙන්නේ කෙල් ගහ වගේ නම් අරටුවක් නැහැ. කියන විනාශය වෙන්න නම් අපිත් ලොකු වෙන්නේ. කියන්නේ අපිත් පැවිද්දෙන් මෝරන්නේ. ඊළඟට ඇසුරු කිරීමෙන් මෝරන්නේ. මොනවා ගහකින් හරි මෝරනකොට ගහ මහත් වෙනවා. හැබැයි ඇතුළ වැඩෙන්නේ නැත්නම් කිසිම අර්ථයක් නැහැ. හැබැයි සඳුන් අරටුව මෝරන්න මෝරන්න සූදානම්. පැවිද්දෙක්ගේ ජීවිතය යන්නේ වගේ. ඒ කියන්නේ කවදාහකවත් එයා කියන්නේ පරිණත පැවිද්දෙක් බවට පත් වෙනකොට පරිණත පැවිද්දාව ඕන කෙනෙකුට ඇසුරු කරන්න පුළුවන්. පරිණත පැවිද්දා කියන කාරණාවේදී ඒ පැවිද්දාට ඕන කෙනෙක් දිහා මධ්‍යස්ථව බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි ධර්ම අවබෝධය කියන කාරණාව පැත්තකින් තිබ්බත් මේ පැවිද්දේ තියෙන මේ ඇතුළත හිත දමනය කරගන්න වැඩ පිළිවෙලත් එක්ක යනකොට පුදුම මධ්‍යස්ථ භාවයක් තියෙනවා. අන්නේ මධ්‍යස්ථ භාවය ඇති වෙන්නට ඕන. කිසිදු කාරණාවක් කරේ අපි හිතමු මොනවා හරි වැරදි කාරණාවක් වුණා. අපි වැරදි කාරණාව දැන් බුදුරණවහන්සේ බෙන්නන්නේ යම කෙනෙක්ගේ වැරද්දක් තියෙනවා නම් ගැටෙන්න කියලා නෙමෙයි. තව කෙනෙක්ගේ ඇත්තටම වැරද්දක් තියෙනවා නම් පෙන්වන්නට ඕන නැත්තේ කරුණාවෙන්. ආ ඔය කාරණාව හරිනේ. එහෙම හරියන්නේ නේ. කරුණාව ඇති වෙන්න ඕනේ. මෛත්‍රීටක් ඇති කර ගන්නට ඕනේ. කියන දුසු වෙලාවක් වෙන්නට ඕනේ. එයාගේ හිත නොරිදෙන්නට ඕනේ. කියන කාරණාව අර්ථාන්විත වෙන්නටත් ඕනේ. ඒකෙන් යහපතක් වෙන්නටත් ඕනේ. ওই සියලුම දේ වෙන තැනදී තමයි යම් කරුණක් කියන්න පුළුවන්. එහෙම නැතුව මොන් වැරදිම දෙයක් දැක්කා. අපට අයිතියක් නැහැ මේ අපේ හිතේ ගැටීමක් ඇති කරගෙන ඒ කාරණාව කියන්න. කිසිදු විදියකින් ගැටීමක් ඇති කරගන්න නැතුව අපි ඒ කරුණු කියන්න පුළුවන් වෙනට. ඊළඟට තමයි පැවිද්දා කියලා කියන්නේ කන්න බහන වෙන කෙනෙක් නෙමෙයි. පැවිද්දා කියලා කියන්නේ හොඳට කන්න බහන වෙන කෙනෙක් නෙමෙයි. පැවිද්දා කියලා කියන්නේ ඉන්න තනක පහසුවෙන් ඉන්න වාසය කරන කෙනෙකුත් නෙමෙයි. පැවිද්දා කියන්නේ හොඳ ඇඳුම් අඳින්න කෙනෙකුත් නෙමෙයි. පැවිද්දා කියන්නේ හොඳට බෙහෙත් හෙත් ගන්න බහන වෙන කෙනෙකුත් නෙමෙයි. පැවිද්දා කියන්නේ ඔක්කොම අතහැරපු කෙනෙක්. පැවිද්දා කියලා කියන්නේ තනි කරම හිත දමනය කරගන්න යන අඩපිල්ලක් එක්ක ඉන්න කෙනෙක්. ඒතර කන්න තිබ්බත් එකයි මොනවා තිබ්බත් එකයි මේ ඇඟ පවත්වා ගන්න කනවා කියන එක විතරයි තියෙන්නේ. අන්න ඒ ගතියක් ප්‍රවිද්දාට තියෙන්න ඕන. ඉතින් එහෙම තියෙනකොට මම බුදුරණවහන්සේ අනිවාර්යයෙන්ම ප්‍රවිද්දෙකුට කිව යුතු කාරණා සීමා මාලකයේදී උපසම්පදා වුණ ගමම්ම උපසම්පදන ගමම්ම කියන්න ඕන කාරණා හතරක් තියෙනවා ඇසුරු කළ යුතු කාරණා හතරක්. මම ඒ කාරණා හතර කියන්න කලින් අය හතර කියලා ඉන්නම්කෝ. එතකොට ඒකේ තියෙන කාරණා එක අපට ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්නට ඕන. පළවෙනි නිශ්චය තමයි. ඒ කියන්නේ අසුරු කළ යුතු කාරණා. පැවිද්දා අසුරු කළ යුතු කාරණාව පළවෙනි කාරණාව තමයි පින්ඩ්‍යාලය පින්ඩ්‍යාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජ. පැවිද්දා කියලා කියන්නේ පිළු සිඟා කෑම නිසාම ඉන්න කෙනෙක්. පැවිද්දෙක් කියලා කියන්නේ පින්ඩ පාතයෙන් ලැබෙන දෙයක් නිසාම ඉන්න කෙනෙක්. ඔන්න ඊළඟට බික්කු කියන්නේ භික්ෂාව හොයාගෙන යනවා කියන අදහසින්. ආහාරය. එතකොට පැවිද්දා කියලා කියන්නේ තනිකරම පින්ඳ පාතයෙන් ඉන්න කෙනෙක් හැරෙන්න වෙන කෙනෙක් නෙමෙයි. කියන්නේ අනුන්ගේ ගෙදරකට ගිහිල්ලා ඉල්ලගෙන කන කෙනෙක්. පැවිද්දෙක් කියලා කියන්නේ. එතකොට ඒ කන්න හම්බෙන දේ හොඳද ප්‍රණීතද නරකද ඒ කතාව අදාළ වෙන්නේ නැහැ. කන්න හම්බෙන ඕන දෙයක් අපට කන්න පුළුවන්කම තියෙනවා. බඩ පුරවා ගන්න කන්න පුළුවන්කම තියෙනවා. මේක අපි හුරු වෙන්නට ඕන නැත්තේ විශේෂයෙන්ම අපිට අපට අසනීපයි කියලා. අසනීපෙන් ප්‍රත්‍යාහාර ගන්න ඕනේ. ඒක වෙනම කාරණා. හැබැයි අපට හුරු වීමක් තියෙන්නට ඕනේ. කොහොම හරි දැන් අපි හිතමුකෝ දුර්භික්ෂයක් ආවා කියලා. අපි හිතමුකෝ කොහේ හරි මේ කන්න නැතනක හිටියා කියලා. දුර්භික්ෂයක් ආවොත් කන්න නැතනක හිටියොත් එහෙම කොහේ හරි දැන් අපට දැම් මරනවට වඩා තව මාසයක් හරි ගිහිල්ලා මැරෙන්න පුළුවන් දින දෙකක් කන්න පුරුණා නේද? දැන් දුර්භික්ෂයක් ආවොත් එහෙම කන්න ගියන් නැතුනොත් එහෙම මොනවා හරි කණ්ඩ මේ කියන්නේ ඊටාම දුෂ්කර දෙයක් නම් අර අපට වේරංජාය වස් කාලේ හම්බෙන්නේ යවහල් වලඳලා බුදුරණවහන්සේට සිටි අපට ඔය පුළුවන්කම තියෙනවා දැන් අපි මේ ලැබෙන දේ වලඳුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි නමුත් ඉන්න පාතෙන් යැපෙන්න ඕනේ කියන කාරණා අපි අපේ ඇඟ ඇතුළෙන්ම තියෙනවා. දැන් අපි හිතලා බලන්නකො දුර්භික්ෂයක් හරි මොන හරි ආවට පස්සේ අපිට අපි කන්න අකමැති දෙයක් තියෙනවා. දැන් අපි ඒක නොකා මැරෙනවා ඒක කාල තව මාස දෙක තුනක් ජීවත් වෙලා ධර්මයේ හිටිනවා. ඔන්නෝක තීරණය කරන්න ඕනේ. එහෙමනේ එවැනි හිතක් අපට ඇති වෙන්නට ඕනේ. ඕන දෙයක් දැන් වැටකේ ඉක්මක බීලා හිටියක් කියලා තියෙනවා. කරකොල කාලා හිටියා කියලා තියෙනවා. එතකොට ඕවන විදිහකට ඉන්න පුළුවන් දෙයක් අපේ ජීවිතය ඇතුළේ තියෙනවා. ඒතර බුදුරන් වහන්සේ දැන් බුදුරන් වහන්සේ මහාන කරලා ඉවර වෙලා උපසම්පදා කරලා ඉවරලා අපට දාණි නෑනේ කියන කාටවත් අයිතියක් නෑ. අපට වළඳන්න දාණි නෑ. කියන්න අයිතියක් නෑ. ඇයි කියන්න අයිති නැත්තේ? පැවිද්දා කියලා කියන්නේම පින්ඩපාතෙන් ඉන්න කෙනෙක්. පාත්‍රය දැන් උපසම්පදා කරනකොට තුන් සිවුරක් ඕන පාත්‍රයක් ඕනේ. පාත්‍රයක් තියෙනවා නම් බඩගිනි ගන්න පුළුවන්. දානය ගන්න නෑ කියලා කියන්න පුළුවන්ද? බෑ. පාත්‍රයක් තියෙනවා නම් ගියක් ගන්න පින්දපාත යන්නයි පැවිදි තියෙන්නේ. එතකොට එනම් ඕන තැනක ඕන විදිහකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. එනිසා පළවෙනි කාරණා තමයි පින්දපාතය නිසාම තියෙන එකක්. පැවිද්ද කියන්නේ. පැවිද්දා පින්දපාතයෙන්මයි පැවිද්දාගේ ජීවිතය. හැබැයි තත්ත්වයේ යාව ජීවන් උත්සාහ කරණිකම් දිවි ඇති තෙක්ම ඒ සඳහා උත්සාහ කළ යුත්තේ. මොකද්ද? පින්ඳ පාතෙන් ජීවත් වෙන්නයි. අතිරේක ලාභ අතිරේක ලාභයක් ලැබුණොත් ඔය දන් දෙනේවා දානශාලාවක හම්බෙනවා ඒ කාලේ තිබුණා ගොඩාක් දන් කාල ඒ කොහෙන් හරි දෙයක් අතිරේක ලාභයක් ලැබුණොත් ඒක අතිරේක ලාභයක්. එතකොට දානේ ගෙනත් දෙනවා කියන එක අතිරේක ලාභයක්. දානයක් හම්බෙනවා කියන එක අතිරේක ලාභයක්. ප්‍රධාන එකක් නෙමෙයි. ප්‍රධාන කාරණාව පිටපාතය. බුදුරණවහන්සේ මේක දේශනා කරන්නේ එතකොට දැන් එයාට කෑම ගැන හිතන දෙයක් තියෙනවද? කෑම ගැන හිතන දෙයක් නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම ගිහි ජීවිතය අතහැරියා නම් අතහැරියට පස්සේ කෑම ගැන හිතීමේ අවශ්‍යතාවයක් හිතෙන්නේ නැහැ. පුදුම පුංචි දෙයකින් යැපෙන්න හුරු වෙලා තියෙනවා. දැන් බලන්න ඒ දවස්වල නාන්න ඒ කියන්නේ ඒ ප්‍රශ්නයක් කරන්නේ දවස් 14කට සැරයක් නාන්න කියලා. දැන් පහසෙන්න කියලා. ඒ වෙන කරුණ නිසා නෙමෙයි එතන අර රජතුමා නාන ඒ තැනත් එක්ක විතර භික්ෂුන් නාන නිසා. එතකොට බලන්න එහෙම ඉන්න පුළුවන් කියන්නේ. එහෙම ඉන්න පුළුවන් වෙන විදිහට හිතක් හදලානේ තියෙන්නේ. ඊළඟට තමයි අපට ගුරුවරු කියලා දීලා තියෙන්නේ ඒ කාලේ අපට කිව්වා ඌරු කටක් තියෙන්න ඕන කියලා. ඇයි ඌරු කටක් තියෙන්න ඕන? ඌරා ඕන ජරාවක් කනවනේ. ඌරට බේරිල්ලක් නැහැ. මේක පිළුණු වෙලා මේක ජරාව මේක මෙව්වා මේක මේවා කියලා කිසිම බේරිල්ලක් නැහැ. එහෙම අපට හුරුවක් තියෙනවා අන්න එතනදී අපේ හිතට එන කෙලෙසය කියන කාරණාව, කියන්නේ කය රැක ගන්න දඟලන දැඟලිල්ල කියන කාරණාව. මෙන්න මේක ඉක්ම වෙනවා. අවශ්‍යතාවය තියෙන මොනවා හරි ආහාරයක් අරගෙන ජීවිතයකට ගහගන්න. ධර්මයේ හැසිරෙන්න. ඒ නිසා බුදුරණවහන්සේ වදාරනවා පළවෙනි නිසය හැටියට පැවිද්ද කියලා කියන්නේ පින්ඩපාත ඇසුරු කරගෙන තියෙන දෙයක්. පින්ඩපාත නිසා කියන දෙයක් තමයි පින්ඩපාත ඇසුරු කරගෙන පැවිදි තියෙන්නේ. දැන් එතකොට කියන මහණ වෙන කෙනෙකුට ඛණ්ඩ නැහැ කියලා කිසි දෙයක් නැහැ. ඊළඟට පාංශකෝල කීවරන් නිසායි පබ්බජ්ජා. දෙවැනි එක තමයි පාංශකූල සිවුරු. පාංශකූල සිවුරු කියලා කියන්නේ තව කෙනෙක් ප්‍රයෝජන ගන්න නැතුව අහක දාපු රෙදි. එතකොට කුණු බොඩක තියෙනවා. මිනිඔතල තියෙනවා. ඔයගේ මිනිස්සු ප්‍රයෝජන ගන්න නැති අහක දාපු රෙදි තියෙනවා. එතකොට මෙන්න මේ අහක දාපු රෙදි එකතු කරලා මකන සිවුර තමයි පැවිද්දාට ජීවත් හැමදාටම ඒක තමයි උත්සාහ කරන්නේ. දැන් එතකොට සිවුරු නෑ කියලා පොරවන්න ප්‍රශ්නයක් තියෙනවා. නෑ සිවුරු රෙද්ද ඉදිනකොට කොහේ හරි කහල ගොඩකට ගියා. කොහේ හරි දැන් සොහොන්නන්නේ සොහොන් වල නම් එහෙම දාලා නෑ. මොකද කහල ගොඩ වල තියෙනවනේ කුණු ගොඩ වල. කහල ගොඩකට ගියා. කොහේ හරි අයින් කරන රෙදි කෑල් යන තියෙන තැනකට ගියා. රෙදි කෑල් ටිකක් එකතු කරගත්ත සිවුරම අහගත්තා. එතකොට බලන්න කිසිදු විදියකින් දැන් අඳින දේ කෙරෙහි කිසිම විදියකින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ නිසා යම් කිසි විදියකට අතිරේක ලාභයක් ලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අතිරේක ලාභයක්. ඒ කියන්නේ මොනවාරි කවුරු හරි හොඳ වස්ත්‍ර දෙනවා නම් ආදී ඒ මොනවාරි වස්ත්‍ර දේවල් දෙනවා නම් රෙදිපිලි දෙනවා නම් ඒ වගේන් පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අතිරේක ලාභයක්. එතකොට එහෙනම් බලන්න අපිට අද අතිරේක ලාභේ ප්‍රධාන වෙන එක ප්‍රශ්නයක් නේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ සිවුරු පරිභෝග කරන තැනදී අපට තියෙන්නේ සිවුරු ලස්සන සිවුරක් පොරවන එක නෙමෙයි ප්‍රවිද්දාට අයිති අහක දාන දේවල් පොරවන කාරණාවයි. ඊළඟට <clears throat> ඊළඟට මේවා මේවා අහගෙන ඊට පස්සේ තව දෙයක් තියෙනවා. මම දැන් මේ විදිහටම ඉන්නවා. මම දැන් එහෙම කෙනෙක්. ඒ මාන්නකාරකමත් හරියන්නේ නැහැ. දැන් ආයි කෙලෙස් කියන්නේ. එතකොට තව කෙලෙස් එකට යනවා. මම දැන් හරි මම දැන් පිටපාතෙන්මයි ඉන්නේ. මම දැන් පාංශකුල සිවුරුම ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? අන්න එතනත් මාන්නක්කාරකමක් කරනවා. කෙලෙස් ඉදුරු කර මෙතන පෙන්නන්නේ එක කෝණයකට. මේක අල්ලගෙන මෙහෙම මම කෙනෙක් කියන කාරණාව පෙන්නන්නේ නෙමෙයි. අපට සිවුරු නිසා කෙලෙස් ඇති වෙනවා නම් අපට පින්ඩපාත නිසා කෙලෙස් ඇති වෙනවා නම් කෙලෙස්ේ ඇති වෙන එක වළක්වන්නයි මේක කියන්නේ. එහෙම කරන දෙයකින් මාන්නක්කාර වෙන්න කියන කාරණාව නෙමෙයි. ඊළඟට අපි යම් යම් දේවල් වලට අවනත වෙන්නට කියන්නේ ප්‍රධානම කාරණාව ගුරුවරයෙක් ඇසුරු කරගෙන කීකරුකමින් ඉන්න එකනේ. ඒක එක්කනේ මේ කාරණා. දැන් අපි හිතමුකෝ මෙහෙම මොන ගුරුවර කියනවා සිවුරු නෑ. සිවුරක් ඕනේ මෙහෙමයි කියලා. ඒ ඒ જાති ඔන්න දැන් එහෙම කියන්න අයිතියක් නෑ. හැබැයි ගුරුවරයා සිවුරු දෙනකොට එපා මම පාසල් ගුලෙන් ඉන්නේ මම තුන් සිවුරෙන් ඉන්නේ. අන්න ඒ කියන්න අයිතියකුත් නෑ. එතකොට අපි ওই හැම එකම දැනගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපි තව පැත්තකින් අයින් වෙන්න කියලා තව පැත්තක් අල්ලගන්නවා. ඒ නිසා තව කෙලෙසයක් කරදර වෙන දෙයක් අල්ලගෙන හරියන්නේ නැහැ. නැත්තම් මට මේ මම දැන් අලුත් සිගුරු ගන්නෙ නැහැ. මම මේ ප්‍රාණ දුන්න මම ගන්නෑ මට එපා මම මේ විදියට පැක් දාගෙන කරවනවා. මට ඒක පාන්සුගුල්ලෙන් බුදුරණවහන්සේට කිව්වේ. ඒ කාරණා හරියන්නේ නැහැ. ඒකත් අපි තේරුම් ගන්න. නැත්තම් මොකද වෙන්නේ? ඔහොම වෙනවා ඊළඟට. ඊළඟ රුක්ක මූල සේනාසනාය නිසායි පබ්බත්. පැවිද්දා කියලා කියන්නේ ගස් ඇසුරු කරගෙන ඉන්න අය. ගස් යට රුක් මූල. ගහක් යටයි ඉන්නේ. එතකොට ඉන්න තැනක් නෑ කියන්නේ ප්‍රශ්නයක් නෑ. මම ඔයාලට මේක කියන්න ඕන නිසාම කියන්නම්. මම මහාන වෙන්න ආවේ. මම මහාන වෙන්න ආවේ. ඒකට මම ධර්මය දන්නෙත් නෑ. මේ අවංක හැඟීම මම කියන්නේ. මෙලෝදෙන් ධර්මය දන්නේ නෑ. මට ඕනකම තිබ්බේ නිවන් දකින්න. මහාන වෙන්න මහානලා නිවන් දකින්න. වෙන කිසි දෙයක් නැහැ. මම ආවේ ගහක් ඇටෙන්න. මගේ සම්පූර්ණ ඇතුලේ හැඟීම පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. ධර්මශාලාවකවත් ඉන්නවා කියන හැඟීමක් තිබ්බේ නැහැ. ගිහිල්ලා මහාන කරන තැනක මට ගහ යටින්න තිබ්බනම් මට ඇති කියලා. මම මහානෙන්ද ගිය දවසේ net ගෙනත් දෙනවා මට හරි පුදුමයි. මේ මදුරු ගල ගෙනත් දෙනවා ඊළඟ දෙකියක යහ දෙනවා කාවර දෙනවා ඇඳන් දෙනවා මට හරි පුදුමයි මේ. ඇයි මෙව දෙන්නේ කියලා. එමම ගී ගහක් හැදෙන්නේ. එතකොට එහෙනම් බලන්න ධර්මයක් දන්නේ නැතුවනේ. එහෙනම් අපි ධර්මයකුත් දැනගෙන සාසරයෙන් ඇතුල් වෙනකොට අපිට කොච්චර දයක් තිබිය යුතු වෙන්නේ. එතකොට එහෙනම් පැවිද්ද කියලා කියන්නේ ගහක් රටේ ඉන්න කෙනෙක්. ගස්හැර රුක්ක මූලය ඇසුරු කරගෙන ඉන්න තියෙන්නේ. අන්න ඒ විදිහේ අපට වරසු දීමක් තියෙන්නට ඕනේ. අපට ගුරුවරු කියලා කියනවා කිඹුල් හමක් තියාගන්න කියලා. ඒ කිඹුල් හම කිඹුල් හම කියන කාරණාවෙන් කියන ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන්. කිඹුල් හමක තියෙන එකනේ ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන්. ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් ඇඟක් තියෙන්නට ඕන. එතකොට දැන් තුන් සිවුරේ දෙපට සිවුරකුත් අනුදැන්ලා වදාලේ එලි මහන ඉන්න නිසානේ දැන් අපි කොටු කරගත්ත කාමරයක ඉන්නවනම්. ඒකට කොහෙද ජනිලුත් වහලන. ඔක්කොම ටික සීල් දාන. දැන් අපට මේ සීතල උණුසුම කියන දේ ලොකුට බලපාන්නේ නැහැ. එලිමහන ඉන්නකොට මොකද බුදුරණහන්සේත් මේ තුන්සිවුරා අනුදන වදාලේ පාන්දර අලුයම යාම එලිමහන ඉඳලා. එලිමහදීද්දී ඒක දැනෙන්නේ. ඇයි බැරික්සෝ ඉන්නේ එලිවලනේ? ගස් යට ඉන්නේ. ඉතින් ගස් යට ඉන්නකොට සීතලේ ඉන්න දැන් අදට වුණත් අපිට අපි මේ මේ පරිසරයේ බැලුවොත් එහෙම අපිට කුටිය සිද්ධි තුන්සිවුර පුරවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි අපි එලිමහන හිටියොත් අන්න අපි එලිමහන හිටියොත් අපිට තුන්සිවුර අවශ්‍ය වෙනවා. එතකොට සීතල වැඩි. එතකොට එහෙනම් භික්ෂුව කියලා කියන්නේ ගස් යට ඉන්න කෙනෙක්. ඊළඟට පැහැදිලි කරනවා ඒක යාව ජීවයම ඒ කාරණාට උත්සාහ කළ යුතුයි. අතිරේක ලාභ විහාර, ප්‍රාසාද, ගුහා මෙන්න මේ වගේ දේවල් අතිරේක ලාභ හැටියට ලැබුණාට කමන්නේ ඒවා අතිරේක ලාභ වෙනවා. ඒ කාරණා අතිරේක ලාභ. මේ නිසා අපි හුරු වෙන්නට ඕනේ ඕනම තැනක ඉන්න පුළුවන්. නම් අපි හිතමු අපි කොහේ හරි යනවා කියලා. ගියාට පස්සේ අපිට නිදා ගන්න හිතන්නේ. ඇයි අගු පිලන්නේ? අර බලන්නකො රාහුල ස්වාමීන් වහන්සේ මේ වැසිකිළියේදී අගු පිලත් උන නිදා ගන්න. කොහේ හරි යක ඕන තැනක අගු අගු පිළ තියෙනවා. ඊළඟට කුස්සියක් තියෙනවා. නිදා ගන්න තරම් නැද්ද? නිදා ගන්න තැන ඕන තරම් තියෙනවා. එතකොට එහෙනම් අන්නේ හිතක් දැන් අපට ලැබුණට ප්‍රශ්නයක් නැහැ. අපට අර අවස්ථාවක් උදාහරණ පුළුවන්කම තියෙනවා. අර එහෙම අවස්ථාවක් උදා වුණාම පුළුවන්කම තියෙනවා. දැන් මට මෙච්චර දේවල් ලැබිලා තිබ්බත් අදට උනත් පුළුවන් ගිහිල්ලා වලසනක ඉන්න. ඒ කියන්නේ අර ලැබෙන කියන්නේ අපි මේ හොය හොයා හොය හොයාම අපි ඒකට කටයුතු කරලා ඒක ලස්සන කරගෙන මේ ඒක පහසු ඇති කරගෙන දඟලන දඟලිල්ල කියන කාරණාවට එහා ගියපු අපිට තියෙන්නට ඕනේ කිඹුල් හමක් වගේ ඕන දෙයකට උරොත්තු දෙන්න පුළුවන් ගතිය. මොකද එතකොට දැන් කෙලෙස් ප්‍රශ්නේ අපි තුන් මෙහෙම ඔන්න දිගටම අපි තම අර මේ රට ක්‍රමෙල හිදුමි කම්පාවක් ආවේ. ඔන්න වගේ මොන හරි ප්‍රශ්නයක් එනවා කියලා. ගෙවල් ඔක්කොම කැඩෙනවා. දැන් කණ්ඩත් නැහැ. කණ්ඩ තියෙන මොන හරි මේ ගොරෝසු දෙයක්. ඉන්න තැනකුත් නැහැ. දැන් අපි එහෙම මැරෙනවා නැත්තම් අපි කොහොම හරි වීර්යයක් කරන්න ඕනද? කොහොම හරි වීර්යයක් කරන්න ඕනේ. ඔන්න ඔය අවස්ථාවක් මුහුණ දෙන්න හැන්ද අපි හිතන්නේ. දැන් අපි නිතර නිතර මරණ මංචකයේ අපි කොච්චර හිත දිනුලා කියන ඕනද? ඒකට මුහුණ දෙන්න කියලා. එතකොට ඒ වගේ අපේ හිත දියුණුවීමක් තියෙන්නට ඕනේ. අර විදියට ඉන්න පුළුවන් කමක් එක්ක. ඊළඟට අපේ ගුරුවරු කියලා තියෙනවා අස්සකකුල් තියෙනවා කියලා. ඒ අසකකුල. පයින් ඕන තරම් දුර ඇවිදින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපට මොනවාර ලැබුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අයියෝ මට අමාරුනේ. අයියෝ මට අමාරු. ඒ කියන්නේ ඇතුලේ ඇතුලේ විඳවන ගතිය අපි තුල නැති වෙනවා. දැන් ඔහොම හිතක් හදාගත්තට පස්සේ අපේ විඳවන ගතිය අඩු වෙනවනේ. ඇතුලේ විඳවන ගතිය අඩු වෙනවා. ඊළඟට හතරවෙනි එක පැහැදිලි කරනවා පූති මුත්ත බෙහෙසජ්ජාය නිසාය පබ්බජ්ජා. පූති මුත්ත කියන්නේ මුත්‍ර, පූති කියන්නේ පල්වෙච්ච. පල්වෙච්ච මුත්‍ර කියනවා ඇසුරු කරන්නේ පැවිද්දා බෙහෙතට. බෙහෙසජ්ජි. එතකොට ඒකත් හොයාගන්න කරදරයක් තියෙන එකක් නෙමෙයිනේ. පල්වෙච්ච මුත්‍ර. එතකොට බෙහෙත් වලට. හැබැයි ඉතින් කවුරු හරි මොනවා හරි බෙහෙත් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි උත්සාහ කළ යුතුයි කියලා ජීවිත දක්වා මේකෙන් ඉන්නවා. ඒක ලෙඩ වුණා කියලා දැන් අද කාලේ අපට හම්බ වෙනවා නැත්තේ නැහැ. නමුත් හම්බු නැහැ කියලා අපට අයියෝ මට මේ දේ කරගන්න බැරි වුණා නම. දැන් අපට පීඩාවක් නෙමෙයි තියෙන්නේ. පීඩාවක්. ඔන්න ඔය පීඩාව නොවෙන්නට ඕන. එහෙම නැතුව අපි ඒකත් එක්ක විඳෝ විඳෝ ඉන්නවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එහෙනම් ඔන්න පැවිද්දේ කය පරිහරණය කිරීම සඳහා පැවිද්දාට අවශ්‍ය කරුණු කය පරිහරණය කිරීම සඳහා ප්‍රවිද්දාට අවශ්‍ය කරුණු හතරයි. ඕන මනුස්සයෙකුට ජීවත් වෙන්න අවශ්‍ය කරුණු හතරයි. ඛණ්ඩයි, අහිණ්ඩයි, ඉණ්ඩයි, බිහෙතු. ඔය ටික. දැන් ඔය ටිකේදී ප්‍රවිද්දාට එන සම්පූර්ණයෙන්ම පැවිදි ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ ටික අතුරු කරන් ඉන්න එක. දැන් මෙතනින් එහෙනම් කියලා දෙනව නේද? කර්කස භාවයට හුරු වීමක් කියලා. එහෙනම් හිත ඒකට හුරු වෙන්න ඕනේ. ප්‍රදර්ශනය කිරීම නෙමෙයි. ප්‍රදර්ශනය කරන්න ගියොත් එහෙම ඒක අපේ මාන්නය. ඒක තමයි අර සූත්‍රය පැහැදිලි කරන්නේ. මේව මෙහෙම ඉන්න අය මාන්නක්කාර අසත්පුරුෂයෝ. මේ විදිහට ඉන්න අය ඉන්නවා අසත්පුරුෂයෝ. එතන මෙහෙම හිතියා කියලා අර්ථයක් වෙලා නෑ. එහෙනම් මෙහෙම හිතිය යුත්තේ අපේ කෙලෙසේ ප්‍රහාණය කරන්න. එහෙනම් වෙන කාරණාවක් නෙවෙයි. එතකොට එහෙනම් අපට පුළුවන් වෙන්න ඕනේ හැම වෙලෙම හැම දෙයක්ම හොඳට පරිස්සමින් කාර්කසව අපේ ජීවිතේ භාවිතා කරන්න. ජීවිතේ භාවිතා කරන්න කියලා කියන්නේ ජීවත් වෙන කටයුතු ටික කරනකොට පුංචි දෙයකින් වුණත් අපට ජීවත් වෙන්න පුළුවන්. කාර්කස දෙයකින් වුණත් ජීවත් වෙන්න පුළුවන්. හිතක් අපතුල ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම හිතක් ඇති කරගන්න දක්ෂ වුණොත් ඒ පැවිදි ජීවිතය අල්ලගෙන යන්න පුළුවන්. නැත්තම් දානේ නැහෙනි කියලා පැවිද්ද එපා වෙනවනම්. එතන පැවිද්දක් වෙන්නේ නැහැ. ඊළඟට සිවුරු නැහෙනි කියලා පැවිද්ද එපා වෙනවනම්. එතන පැවිද්දක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රතනක් නැහෙනි කියලා පැවිද්ද එපා වෙනවනම්. එතන පැවිද්දක් වෙන්නේ මට ප්‍රත්‍ය බෙහෙත් හම්බෙන්නේ නැහෙනි කියලා පැවිද්ද එපා වෙනවනම්. එතන යමුීමත් පැවිද්දක් නෙමෙයි. එහෙනම් පැවිද්දකට යමු වෙනවා කියන කාරණාවේදී සම්පූර්ණයෙන්ම අර මෙන්න මේ කෝණය ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. දැන් මම අද මේ කාරණා ටික අදම කියන්නම් කියලා හිතුනේ. තව ටිකක් අද කියලා දෙන්න ඕන නිසා. දැන් මම උන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ටික කියලා දුන්නා. මේ පැවිද්දෙකුට අවශ්‍ය වෙන කාරණා. දැන් මම හිටියේ කැලේ. පොඩි සාන්නාංශයේ මං කැලේදී තමයි මාට හම්බ වෙලා අපි මේ ආරන්නේ හදාගෙන හිටියේ. එතකොට මගේ කවදාවත් අදහස් තිබ්බේ නැහැ. පොඩි හඳුම මහාන කරන එක විතරයි. වෙන කවුරුත් මහාන කරන තරම් මගේ තිබ්බෙත් නැහැ. ලොකුට ආරණ්‍ය හදන්න ඕනකම තිබ්බෙත් නැහැ. ඒකට පහසු වෙන්න මට පොඩි හඳුම උපස්ථාන කරනවා. පහසුවෙන් අපි දෙන්නට කිසිම කරදර නැතුව ඉන්න පුළුවන් කියලා අපි හදාගෙන හිටියේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ, අර්බුදයක් නැහැ, පීඩාවක් නැහැ. පරිස්කාර අවශ්‍ය නැහැ. කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. අපිට හරීම සරලයෙන් අපි ඒකනේ දාන වෙන්නනේ වාපි එහෙම ලොකුවට කරන්නේ නැහැ. ඊළඟට වැඩසටහන් කියලා දැන් ඔයාලා ඕන කෙනෙකුට තේරෙනවනේ අපි මේ කියන්නේ කාර්යබහුල ජීවිතයක් නෙමෙයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රවිද්දට සාරූප විදියට තමයි අපි හැම දෙයක්ම ආරණ්‍යයක් වුණත් අපි පවත්වාගෙන යන්නේ. මොකද ඒ අදහස තමයි මගේ තිබුණේ. දැන් අපි කැලේ ඉන්නකොට සමහර වෙලාවට මහා කැලේ ඉටිකොර පට කරගත්තේ වගේ හිටියා. ඊළඟට වතුර බොණ්ඩ ගේන්න පවා පැසිකිලි යන්න ගේන්න පවා හෙන ඈත ගිහිල්ලා තමයි ගේන්නේ. වතුර අරගෙන. එතකොට මේ හැම එකක්ම අපි දැන් දැන් අපි කොහෙන් හරි දැන් ගෙදර හිතලා බලන්නකෝ දැන් ඔයාලට සමහරවිට ගෙවල් වල ඒක අත්දැකීම් අඩු ඇති. අපිට නම් මේක අත්දැකීම් ගෙවල් වල තියෙනවා. ඈත නිදකට ගිහින් තමයි වතුර අරගෙන එන්නේ. ඒතකොට කලගෙඩියට වතුර අරගෙන ආවට පස්සේ ඒ වතුර ටික මේ කලගෙඩියේ උයලා කලගෙඩි දෙකක් වගේ තමයි ගෙදර තියෙන්නේ. උයලා වැසිකිළිත් ගිහිල්ලා මූණ හොදලා නාන්න කොහෙටද ගිහිල්ලා අර ගෙදර ඉන්න ඔක්කොම කට්ටිය දවසක් දවසකින් අර කලගෙඩිය පරිහර කලගෙඩි දෙක පරිහරණය කරනවා. දවසයි යන්නේ. දවසකට කලගෙඩි දෙකයි. ගෙදර හතර පහ දෙනෙක් හිටියන ආයෙ ලොකුවට යන්නේ නැහැ. එච්චර අර පිළිවෙලක්. එච්චර පාවිච්චි අඩුවක්. මෙහි ඉස්සර ඔය දැන් නල්ලෙද ගහන්න කලින් වතුර තිබ්බේ නැහැ. දැන් මේ අවුරුදු මං හිතන්නේ 5කට 6කට වගේ කලින් ඒ වගේ කලින් මේ උල්පතේ වතුර දොරයි. ඒ කාලේ මෙච්චර මේ වැස්සෙත් නැහැ. තද පෑවිලි. වතුර තියෙන්නේ බොහොම පොඩ්ඩයි. අපිට මෙන්න මේ වතුර ටැංකිය ටික එකතු කරගත්තාම සමහර කාල තිබ්බා වතුර ටැංකිය දෙක අපි හත හිටිය හතරවස් දෙනෙක් හිටිය අපි නැත්තේ නෑ. මාස දෙක තුනක් කැටි පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේ පොඩි වතුර ටැංකිය දෙක. ඇයි ඒ බොන්නයි. නිකන් අපි වාජන අපි හොදන්න මම මේ මේ ටික ගොඩාක් කියන්නේ දැන් ඉදිරියේදී එන කාලේ ඔන්න ඔය වගේ කාලයක් එන්නේ. දැන් දැන් අල්ලෙන්ද ගැහුවට දැන් ඒක කරන්ට් බිලක් තියෙනවනේ. වතුර ගහනකොට ඊළඟට දවසක් කෙනෙක් මහන්සි වෙන්න ඕනේ නලින්දින් වතුර ගහන්න. ඒකට දවස් 3-4ක් වගේ පාවිච්චි කරන්න හැකි දවසක් විතර පහදලා. මොකද නල්ලි ජපරෝඩ් වතුර වුණානේ නැහැ. අර එකට ඇගිලකට ගහුවා එකට ඒ ටැංකිය වතුර පුරපස් අනිත් ටැංකියට ගහුවා. ඒක උඩ අර වතුර ආයේ නල්ලි දී උනන්න ඕනේ. කොහොම තමයි දවසක් විතර මහතලා වතුර ටැංකිය වතුර ගහගන්නේ. අපි ඉස්සර වාදනය හොදන්නේ බලන්න මම කියන්නේ මේ මේ මෙහෙම ජීවිතයක් තියෙනවා මේ ජීවිතේ බාධා නැහැ. දැන් මම කියන්නේ වාදනය කර වතුර අරගෙන වාදන දෙකකට වතුර අරගෙන ඊළඟට ඉස්ලාම් ඉදුල් ටික එකකින් හොදනවා. ඊළඟ ටික තව එකකින් හොදනවා. ওই විදිහට සියලුම වාදන ටික අර මේ වතුර බය සම්පූර්ණයෙන් හොදලා ඉවරයි. ඒ ටිකෙන් හොදලා ඉවර වෙලා ඊළඟට ඉඳුල් තියෙන සම්පූර්ණ තියෙන එක වෙනම වාදනයකට එකතු කරනවා. ඊළඟට ඊට පස්සේ තියෙන තව මොකක් හරි එකක් හොදන්න ගන්නවා. ඊළඟට මුත් බලක් හොදන්න ගන්නවා. ඉතුරු ඉතුරු වෙන ටික. ඊළඟට තවත් මොනවා හරි පොඩි පොඩි දතුන මේ ටික එකතු කරලා මේ හේදුව ඉතුරු ටික ඉදුළු වතුර ටික අන්න ගස් වලට දාන. මේ ගස් ටික ඔක්කොම හැදුනේ මේ ඉදුළු වතුර වලින්. එතකොට අර වතුර පොඩ්ඩක් තපස් යන්නේ. දැන් කොමඩ් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ තව ඉදිරියේදී වතුර අඩු වෙනකොට. වතුර අපි ඒ දවස්වල අපි වැසිකිලි කි කැලියට. මම ඇතුළුව පොඩි හාමුදුරුවෝ ඇතුළුව අපි සියලු දෙනාම පුංචි භාජනයක වතුරයක් අරගෙන කැලේ පුංචි වලක් කපලා කැලේ වතුර ගියේ. දැන් අපට ඕක මෙහෙම ජීවිතයක් තුන නම් ඒක කරදරයක්ද? මේ විදිහ ජීවිතයක් තියෙනවනම් අපට ඒක කරදරයක් වෙන්නේ නැහැ. මොකද හේතුව අපිට කොහොමද යපෙන්නේ අවශ්‍යතාවය තියෙන්නේ. දැන් වත්තක් සඳකේ තියෙනවා වතුර ගෙනල්ලා පුරවන්න. වතුර අඩු වෙනකොට පුරවන්න ගෙනල්ලා. ඒ කියන්නේ ටැප් හයි කරලා තිබ්බද? නැහැ. ඊළඟට මේ කොහරි තටාක තිබ්බද නැහැ. කොහෙන් හරි ගෙනල්ලා වතුර පුරවලා ඒක නම් පාවිච්චි කරන්නේ. දැන් අපට එහෙම කරන්න දෙයක් නැහැ. අපට වතුර ටික එනවා. මෝටරෙන් නම් මෝටරෙන් ගහනවා. අපට ගේන්න දෙයක් නැහැ. ආපු වතුර ටික ඊටාම පරිස්සමින් අපි පාවිච්චි කරනවා නම් අපට වතුර ටික ඉතුරු කරගන්න බෑ. වතුර ටික ඉතුරු ගන්න පුළුවන්. එතකොට අපි ගොඩාක් දැන් අපි පස් දිනක් ඉන්නද්දි නෑවේ මේ පැම්පාසුල මෙහෙන් නෙමෙයි එළියට ගියා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ. වතුර අපි ගහනවා ගහන්න නිසා ඒව පුළුවන්. නමුත් අපි පැම්පාසු වෙනවා කියන කාරණාව කියන එක අතහැරලා අනිත් දේවල් ගත්තට පස්සේ පුදුම අර පිළිපැස්සෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ටැංකි දෙක දැන් ටැංකි තුනක් තියෙනවානේ. මේ ටැංකි තුන හරියට අපි පාවිච්චි කරොත් මෙතන කවුරුත් මෙතන මේ මෙතනින් ටැංකි තුනෙන් මෙතන මේ ටිකේ නාන්නේ කවුරුත්. මාසයක්වත් අරුම් පාවිච්චි කරන්න පුළුවන්. හරියට පාවිච්චි කළොත් මෙතන වතුර ටැංක එක. ඒ කියන්නේ මෙතන අපි පාවිච්චි කරන්නේ පිඟන් හොදන්නයි. ඊළඟට මේ කොප්පු හොදන්න ගිලප හදන්න විතරයි. වෙන දෙයකට පාවිච්චි කරන්නේ අර විදිහට අර පිළිපැස්සෙන් පාවිච්චි කරොත් එහෙම මාසයක් විතර මේ වතුර ටැංක එක පාවිච්චි කරන්නේ. හැබැයි දවසින් ඉවර වෙලා. එතකොට දැන් එහෙම වෙන්නේ අපි හැම වෙලෙම ටැප් එකක් ටැප් එකක් කැරියාම දැන් දැනට වුණත් අපි ඕක දැන් ඉදිරි මාස දෙකකට හුරු වුණොත් එහෙම වතුර එන එනකන් මේ වාදනයකට එකතු කරනවා. ඊළඟ ටැප් එක වහලා අර එක එක එක ටැප් එක අරගෙන එක කෝපයක් පොළොන හබංගල පැත්තක දෙනවා. ආයෙත් අරගෙන ඊළඟ හබංගල ආයෙ තියෙනවා. ආයෙ හබංගල ආයෙ. දැන් මොකද වෙන්නේ? ටැප් එක වතුර ටික ඔක්කොම ගිහිල්ලා. ඊට පස්සේ ආයෙ අර ටික ඔක්කොම වෙනවා. දැන් කොච්චර වතුර හැකෙනවද? වතුර නිතරම වෙනවනම් ප්‍රශ්නයක් නෑ. නිතරම වතුර නැති වුණාට පස්සේ ඔය ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපි නිතරම ආවත් අපට එන වතුර ටික අර විදිහට අපි ජීවිතය වෙනුරුණු තෙන් පරිස්සම් වෙලා අපට වෙන වෙන වැඩවලට ගන්න බෑ. ආවත් ගන්න පුළුවන්. ඒ නිසා හැමෝම හුරු වෙන්නට ඕනේ මේ වතුර හරි පරිස් දැන් මේ ඉදිරි මාස දෙක අපට ගොඩාක් දුෂ්කරයි. ඒ කියන්නේ අපි කීප දෙනෙක් කැප වෙන්න වෙනවා වතුර ගහන්න. ඒ කියන්නේ පල්ලෙය ඉඳලා මෙතන ටැංකි තුනක් තියෙනවා ගහන්න. තුනට ගහන්න අපි කීප දෙනෙක් කැප වෙන්න වෙනවා. හැබැයි අපට මේ අර විදිහට පාවිච්චි කරොත් එහෙම සමහරවිට එක දවසක් වතුර ගහලා අපිට දවස් 10ක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ අර තියෙන මේ ශ්‍රමය අඩු වෙනකට ලයිට් කරන්ට් එක. මේ කරන්ට් එක මම ගන්නෙ නෑ කියලා පොඩි හන් දන්නවා. ගන්නෙ නෑ කියලා මම හිතන්නේ. කවදාවත් ලයිට් මීට ගන්න නෑ කියලා. සෝලාර් හිතරේ. මොකද හේතුව අපි ලයිට් වලින් අපි ගොඩාක් අර පහසු වුරු වෙනවනේ. පස්සේ පස්සේ ඉතින් අවශ්‍යතාව අනුව මෙතෙන්ද ගත්තා. දානශාලාවට දානශාලාවට අනන් මට අවුරුදු දෙකක් වෙන්න තිබ්බනේ. දාන දෙකකට වෙන්නද මට? දානශාලාවට අනන් අවුරුදු දෙකක් තුනක් වෙනකන් කොටිගොල්ඩ ගත්තේ නෑ. රයිට්. කොටිගොල්ඩ ගත්තේ දානශාලාවට අනන් අවුරුදු දෙක තුනක් විතර ගියාට පස්සේ රයිට්. ඒතර කොටිගොල්ඩ සනිකරම තිබ්බේ මේ සෝලා තිබ්බා. නැත්තම් මේ සද්දෑරුමක් හරි සෝ ගොඩාක් සෝලාට චාර්ජින් බල්බ් මෙතන චාර්ජ් කරගන්න පුළුවන්. දැන් මෙතරම් ලයිට් තුතියෙද්දි මේ සෝලා තිබ්බ හැබැයි. සෝලා වලිනුයි මේ කොහේ ගමින් කොහෙන් හරි චාර්ජ් කරගන්න එන එකක් තමයි පාවිච්චි කරේ. දැන් කොහොමද කැලේ ඉන්නේ කොහොමද එහෙමනේ තියෙන්නේ. ලයිට් කියන එකක් නැහැ. එතකොට එහෙනම් අපට පුළුවන්කමක් තියෙනවනේ ලයිට් අර පිරිමැස්සෙන් පාවිච්චි කරන්න. ලයිට් කරන්ට් බිල දැන් මේ මාසේ ගිය මාසෙට වඩා අඩුයි. ගිය මාසේ 34000යි මේ මාසේ 17000යි. එතකොට ගිය මාසෙට වඩා මේ මාසේ අඩු වුණේ එකක් නේවි කියයි නැහැ. නෙවී කියය හිටියන එතකොට යාලා නානෙව්වයි වැඩ කරනෙව්වයි ඒ ඔක්මත් එකන භාගයක් කඩවුණ. හැබැයි භාගයක් කඩවුණ තවපට භාගයක් කඩු කරම අපි තව පරිසංවත්. මෙහි බිල ගොඩක් කටු ගෙසර දොරොද්ධාරන මේක දොරොද්ධහක් වගේ මේසරය දොරොද්ධාරන ඒවගේ මේසර හරදස් කරන්න ඩගන විදා කියර අතුරුණු කරන කටකට මේ මේ මේ පසලයිට බිල ගොඩක් කඩුල තියෙනවා ඉස්සර ආවේ අපට ලයිට් බිල මේ 1000 ගානක 2000 ගානක. ඊට අඩු වෙන්න මන්ද මට මතක නෑ හරියට. වගේ තාම පොඩ්ඩයි ආවේ. අපි තමයි දැන් ලයිට් බිල වැඩි කරපු නිසා ලයිට් බිල වැඩි කරපු නිසා 1000 ගාන 2000 ගානටයි 2000 ගාන 5000ක් විතර එනවනම් ඒක සාධාරණයි නේ. ඉගැන්න තුට අපි උපදුම් අර පිරිමස් පාච්චි කරලා ලන ඔම දැක්ක කවද ඔන්න කියල තියෙනවා ලයි් කපන්ඩෝන් නැහැම අපම ලයි් කපාගන්න නොති ඇ ලක්බිල ගන්න බැරිවා එතකොට එහෙනම් අපට පුළුවන් ඉන්නට ඕනේ පුළුවන් තරම් ලයිට් බිල අඩුවෙන් පාච්චි කරන්න මොකද හේතුව අපි අපි යන්නේ නැහැ බණ කියන්න ලොකුවට තැන්වලට අපට මිනිස්සු ගෙනල්ලා ප්‍රත්‍ය හැටියට මේ මේ මෙහි මොනවත් මුදල් එකතු කරන ක්‍රමයක් නැහැ. ඒ කිසිම ක්‍රමයක් නැහැ. ඒකෝට දැන් මමත් අවුරුද්දකින් බණ කියන එක නවත්තනවා. අර බණ කියනකන් ඉතින් පොඩ්ඩක් අපිට දෙපෙන්න හම්බ වෙනවා. ඉතින් ඒකත් ඔගේ ඉතිහාසත් එක්ක මම නැවතුවට පස්සේ කලකන්නේ නැත්තේ නැහැ. කලකන පිරිසක් ඉන්නවා. නමුත් අපිට මෙච්චර විශාල මේ ඒ කියන්නේ දැන් ලයිට් බිල් දෙකම එකතු කරාම මේ මාසේ 21000යි. දෙකම දැන් අරකට එකතු ගන්න දැන් මෝටරේ ගහන්න ගත්තට පස්සේ ඒක ලයිට් බිලක් තියෙනවා ලොකු ගන්න. එතකොට මාසෙකට රුපියල් 30000ක් ලයිට් බිලක් ගෙවන්න ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් අසනීපයක් වුණාම රැය නාන්න වුණාම විතරක් උණුතර භාවිත කරන්න. ඉස්සර අපි මේක මේක හයි කරේ සෝලා එක එකක් ඒ කාරණාව. මේ මුත් ගෙදර ගෙන මුට්ටියක් උණු කරලා නාන නම් මුට්ටියක් උණු කරලා නාන්න කියනවා නෙමෙයි හීටරේක පාවිච්චි කරන ප්‍රශ්නේ යන්නේ හැබැයි අපිට අර පිළිමස්නේ දැන් අපි සීතල කාලේ හීටරෙන් නාන්න උරු වෙලා දැනුත් හීටරෙන් නාන්න ඒක ප්‍රශ්නේ යන්නේ දැන් මෙච්චර කට බෑවිල්ලද තියෙන්නේ ඒක දැන් හීටරෙන් නාන්න ඕනේ අපිට හිතන් දැන් 1 2 වගේ වෙනකොට ඉහිලා නා ගන්නවා එතකොට උතුරෙන් නාන්න අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා අපිට දැන් පහසුවක් තියෙනවා ලෙඩක් වුණාට පස්සේ රාත්‍රී කාලයක් වුණාට පස්සේ හීටරෙන් ඩාට පහසුවක් තියෙනවා. ඒ පහසුව අපි අයුතු ප්‍රයෝජනයක් කරන් හරියන්නේ නැහැ. ඒ නිසා අපි ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ දවල් කාලේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෙඩට පවා රාත්‍රී නාන එක හොඳ නැහැ. ඉතින් ලොලාට කලින් මොකද අපිට මොනවාරි උදේ කාලේ වැඩ මම හැම වෙලෙම කියනවා අපි වැඩක් කරනවා නම් ගොඩක් අඩු උදේ කාලේ තමයි වැඩක් කරන්න කියලා. එතකොට අපිට කලාතුරකින් අපි දවසම වැඩක් කරොත් උන්නේ දාට සාධාරණ රැයල නානවා. එහෙම නැත්නම් අපි හුරු වෙන්න ඕනේ එකට දෙකට විතර වගේ ඇල්ලතරෙන් පැම් පහසු නාන්න. එතකොට දැන් අපිට අර දැන් එකක් බලන්නකො ලෙඩට නාන එක සාධාරණයි. සීතලට නාන එක කම්මැලිකමට. හානද? ලෙඩට නාන එක සාධාරණයි. සීතලට නාන එක කම්මැලිකමට. ලෙඩක් වැඩි වෙනවනම් ඒක සාධාරණයි. එතකොට දැන් පය ඇවිල්ලා තියෙද්දිත් අපි ඇඟ ඇඟවට හුරු වෙනවා. ඇඟ හුරු වුණාට පස්සේ අපිට මොකක්වත් අර මේ මොනවද කිඹුල්මක් නෙමෙයි තියෙන එතකොට අපි ඊටාම ලාභක හමක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකත් හුරු වෙන්නට ඕනේ. එහෙම හුරු වුණොත් එහෙම තව දැන් දවල් දවල් කාලයකට දෙකකට නෑවා කියලා මේ ප්‍රශ්නේ පිටින් දාන්නේ. එතකොට ඇඟටත් හොඳයි. ඇඟටත් ඒක අල්ලනකොට ඇඟ නිවෙන්නේ ඒ විදියට නෑ ඊට පස්සේ. ලයිට් බ්ලු ගොඩාක් පරිස්සම් කරන්න පුළුවන්. ඊළඟට හීටරේ. පුළුවන් තරම් හීටරේ අඩු කරලා මම ඉස්සර ඇත්තටම කැමති නෑ. ඒකයි ලොකු හේතල දරක් ගිනාවේ. හේතලේම පාවිච්චි කරන මොකද ඉස්සර කාලේ ඉඳලම අපි මුල් කාලේ මම දර පෙරුවා. දැන් ওই රාජායත පටන් ගන්නතර පස්සේ දර පලන්නේ නැත්තේ. නැත්තම් අපි දර එකතු කරනවා දර පලනවා. දර පල දැන් ඇඟට ඇඟ නිරෝගී නැද්ද? ඇඟත් නිරෝගී වෙනවා. ඇඟත් නිරෝගී වෙනවා. ඊළඟට අපට හරි පහසුවෙන් යැපෙන්නත් පුළුවන්. අපට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් හරි කියන්නේ පැවිද්ද කියලා කියන්නේ සුකුම විදියට හුරු වෙන එකක් නෙමෙයි. පැවිද්ද කියලා කියන්නේ ඕන දෙයක් ඔරොත්තු දෙන්න පුළුවන්කම. හැබැයි ඉතින් අර සුකුම විදියට අර අපට ලැබුණාම ප්‍රයෝජනෙ ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අපට නොලැබුණාම එහෙම ඉන්න පුළුවන් වෙන්නට ඕනේ. දැන් අපට මේ මාස දෙකක් අවුරුද්දට මාස දෙකයි අපිට ප්‍රශ්න දෙකයට තුනයි. ওই මාස තුනේ අපිට වම හුරු වුණොත් එහෙම අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ ඒ ඒ ඒ හුරු වීමට යොමු වෙන්නේ නැද්ද? ඒ හුරු වීමට යොමු වෙනවා. එතකොට එහෙනම් අන්නේ කාරණෝ ටිකත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ හුරු කරගන්න. මේ මේ මෙතන මේ පැහැදිලි කරලා තියෙන කාරණා ටික අපට යම් මට්ටමකට හරි හුරු කරගන්න පුළුවන් ජීවිතේට. දැන් අපට හැමදාම පින්නපාත යන්න සහ පාංශකුල සිවුරු දැන් මෙහෙම කිව්වා කියලා පාංශකුල සිවුරු හොයන්න එපා. ඒ කියන්නේ මේ ආහකරන දිකැලි වල මහන්න යන්න නගලන්න එපා. එහෙම නෙමෙයි. අපට දැන් කරන්න පුළුවන් එකක් තියෙනවා. අර විදිහට මේ යම් පරිස්සම් කිරිල්ලක් අපිට කරන්න. එහෙම කරනකොට අපට හරි පහසුවෙන් මේ යැපෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර පැවිද්දේ කියන කාරණාවන් එක අපි හැම වෙලෙම ඒ කාරණාව කටයුතු කරන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම සමගිය කියන කාරණාව සහ සාමූහික බව. දැන් අපි ගත්තොත් එහෙම ඔන්න ගවඩාය බඩු ගෙනත් තියනවා අස් කරන්නේ. අර යස් කරයි මේ යස් කරයි මට මේ අවස්ථාව ලැබුණාට කරන්නේ. අන්න ඒක තමයි කරන්න ඕනේ. ඊළඟ වතුර දැන් මම අමද්දස්සේ මම කියලා යන්න එපා මම යන්නම් කියලා. මම හරි කැමති උපත ගන්න යන්න. ඒ කියන්නේ ඇඟටත් හොඳයි. හරි අර අර මානසික හිරවීමක් නැහැ. හරි නිදහස්. ඇයි අර පොඩ්ඩක් ගිහිල්ලා රවුමක් ගිහිල්ලා උල්පත හදලා වතුර ටික හදලා එතකොට එතකොට අපි නිතර බලනවා නම් දැන් අමද්දාසිත් නිතර බලනවා. අපි හැමෝම එක හුරු වෙනවා. හැමෝම හුරු වෙනවා නම් මම හෝ අමද්දාස් විතරක් කියන්න ඕනේ නැහැ වතුර එන්නේ කියලා. දැන් අද ගොඩාක් වෙලාට බලන්නකෝ දැන් මේ සමහරවල් කන්ජි ගොඩාක් වෙලාට බලලා යන මම දැකලා තියෙනවා. මේ වතුර එන්නේ නැහැ කියලා එක මම කියනවා එක අමද්දාස් කියනවා. අපිට හැම වෙලෙම දවසර එනකොට බලාගෙන ඉන්න පුළුවන් මෙතන වතුර එනවාද? අතෙන් එහෙම වුණා නම් අපිට අද වතුර අඩු වෙන විදිහක් නැහැ. අපි හැමෝම පුරුද්දක් හැටියට බලනවා නම් වතුර එනවාද වතුර නැද්ද වතුර තියෙනවද කියලා. එදැන් අපි හැමෝටම යැපෙන්නේ අන්න ඒක අපි උරු කරගන්න. අපි අපේ තනක් මගේ තනක් අපිට දැන් මේක මෙහෙම වුණොත් අපිට කරදරයක් කියන මෙන්න මේ කාරණා අපි දකින්නට ඕනේ. එහෙම දැක්කොත් අපිට කවදාවත් ඒ හරියට හැමෝම හොයලා බලනවා නම් වතුර බින්දුවක්වත් අඩු වෙන්නේ නැහැ කවදාවත්. ඇයි? වතුර එන්න තිබම දැනගත් දැනගන්න දැනගත්ත ගමන් මොකද කරන්නේ? ටැංකිය වල ෆුල් වතුර. ඒක ඒකට නම් වතුර අඩු වෙනකම් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. එන්න තිබම දැනගත්තා ගියා උපත හැදුවා. එහෙම වෙනවනේ. ඒක අපි හැම වෙලෙම හුරු වෙන්නට ඕනේ. මොකද අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි වතුර කියන්නේ. අපි රකින්නත් ඕන දෙයක් මෙහෙට ගොඩාක් ආරක්ෂා කරන්න ඕන දෙයක් විශේෂයෙන් මේ කාලේ වතුර කියන්නේ. ඊළඟට ටැප් ඇරලාද වහලාද කියලා බලන්න ඕනේ හැම වෙලෙම. වතුර පරිස්සම් කරන්න. ඊළඟට වතුර දැන් හැමෝම තේරුම් ගන්න ඕන කාරණාව තුන කොහේ හරි වතුර එන්නේ නැත්නම් ඒ වෙලෙම ක්‍රියාත්මක කරන්න ඕනේ. බැරි වෙලාවත් කොහේ හරි බටයක් කනොත් එම අර ස්ටොක් කරගෙන ඉන්න ඔක්කොම ටික ගිහිල්ලා. එතකොට ආයේ මේ උඩ බලාගෙන තමයි ඉඳෙන්නේ. ඊළඟට ඉතින් අපි මුල් කාලේ හිටියා වගේ හසින්ද මල්ලයා ගෙදර එක සමහර කාලේ එහෙටත් හැමදාම යන්න බෑ පැය පහසු වෙන්න. ඒ ඉතින් ඒ කට්ටියත් නාන්න ඕනේ. ඊළඟට අංකුමුරයා ඊළඟට මේ බලකඩුව බලකඩුවට යනවා. පැම්පහසු වෙනවා. ඊළඟට මාතලේ යනවා. හැමදාම පැම්පහසු වෙනවා. වහකඳ වල්ලේ යනවා වැඩිපුරම කිවිදී. හැමදාම පැම්පහසු වෙනවා. එනේ මේ පැම්පහසු වෙන්න විදියක් නැහැ. වතුරනේ. ඉතින් ওই ප්‍රශ්නේ අපට වෙන්නේ නැහැ. අපි හැමෝම හුරු වුණා නම් වතුර සිනවා. වතුර දැන් මම බලන්නකො මම හැම වෙලේම ආපු ගමන්ම මං අහන්න වතුර නැහැ නේ වතුර එන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට මම අහනවානේ. ඉතින් ඒක අපි හැමෝටම වරු වුණා නේද? වතුරෙන් නැද්ද කියලා බලන්න. එනවා නැද්ද කියලා බලන්න. මීයා මේනකොට බලන්න තියෙන්නේ. ලොකුවට නෙමෙයි. එතකොට හිතන් කාට හරි අහුවෙනවනේ වතුරෙන් නැහැ එහෙම වුණොත් වතුර ටික මේ මේ මෙච්චර හින්දනකම් පාවිච්චි මේ මේ හින්ද දෙයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔන්නෝයි කාරණා ටික හුරු කරගන්න ඕනේ. පරිස්සම් කරන එකයි හොයලා බලලා කටයුතු කරනවා කියන කාරණාව. ඊට පස්සේ මේ යනි සුද්ධ කරන්න අතු ගන්න අර අතු ගාලා නැන මේ අතු ගාලා නැන මේ ගබඩාවස් කරලා නැන මේ ටික වලට ගස් කරලා ඒ කිපිලියක් අර අස් කරායි මේ අස් කරායි අපි ලස්සන තියා ගන්න උත්සාහ කරනවා අපි හැමෝටම ඒ කාරණාව ආවනම් ඇත්තටම අපි හරි අනිච්චනා කෙනෙක් අරය කරාවිනේ කියන එජස් එකක් නෙමෙයි නමුත් අපි කරනවා කියන කාරණාවට පස්සේ අපිට ඇත්තටම හරි මේ මෛත්‍රියක් ඇති වෙනවා. මම කරනවානි කියන කාරණා. දැන් මම ලොකුවට වැඩක් කරන්නේ නැත්තේ මට ඉතින් ගෝලියෝ නිසා ඔයාලට මගේ වැඩ කරන්න අවශ්‍යයි. නැත්තම් මමත් මමත් කැමති නෑ කිසි වෙලාවක මේ උපස්ථාන කරගන්න. දැන් මම තාමත් අමන්දස්තිකින් විතරක්ම උපස්ථාන කරගන්නේ. අර මම ඒ කියන්නේ මම මංගිමිනේ මහණවනේ ඒ නිසා. එතකොට නැත්තම් මම කිසි වෙලාවක කැමති නැහැ අර වෙන කෙනෙක් ලව්වා උපස්ථාන කරවන්න. දැන් ඔයාලා එතකොට මහාමහාම ඔයාලට අර මේ ගුරුවරයෙකුට උපස්ථානයක් අනිවාර්යෙන් තියෙනවා නේද? ඇත්තටම අද බොහොම පොඩ්ඩනේ තියෙන්නේ. ඉතාලම අල්පයි තියෙන්නේ. ඉතින් ඒ අල්පේ හරි මම කරනකොට ඔයාලට හුක් කරන්න දෙන්න තියෙනවා. ඒකත් අර නිකන් මේ ඇජෙන්ස් එකට නැත්තම් මේ අපි ගත්තොත් එහෙම මේ මේ නිකන් අර පුරුද්දක් හැටියට නේ හොයලා බලලා. හැම වෙලේම මනෝන හොයලා බලලා. මේ හොයලා බලලා කටයුතු කරනවා කියන එක හොඳට තියෙනවා. හොයලා බලලා මම ඇත්තටම දැන් මෙහෙම හිතලා බලන්න. දැන් ඔර නේවි එකේ වැඩ කරගෙන ඉන්නවා. මම කියන්න ඕනේ නැහැ තේ හදලා දෙන්න කියලා. මම කියන්න ඕනේ ඒක හොයලා බලන්න කියලා. ඊළඟට මොනවා හරි පොඩි වැඩක් තියෙනවා නම් කරන්න ඒක කියන්න. දැන් අපේ තනක් වුණා මගේ තනක් අපි සාමූහික වුණාට පස්සේ අපිට ඇත්තටම කොච්චර පහසුවක් තියෙනවද බලන්න. දැන් මේ විදිහට ජීවිතේ නිකමට ඉඳලා බලන්නකො අපිට මේ කාලේ මේ විදිහට ජීවිතයක් පුරු කරගන්න කිව්වොත් එහෙම අපිට හිත හදාගන්න අමාරුයි. ඒකමයි. ඉතින් අපිට මේ ඔක්කොම සැලසීලා තියෙද්දි අපි මේ සියලුම දේවල් ආරක්ෂා කරගෙන රැකගෙන සහ ඒවා හොයලා බලලා කටයුතු කරොත් එහෙම ඇත්තටම කිසි වදයක් වෙන්නේ කාමටවත්. ඒ නිසා හැම වෙලේම අපි ඒ කාරණා හොයලා බලලා කටයුතු කරන්න උත්සාහ කරනවා. එහෙනම් ප්‍රධානම කාරණාව තමයි සමගිය. කිසිදු විදිහකින් සමගිය බිඳෙන්න නම් හොඳ නැහැ. කිසිදු කාරණා මුල් කරගෙන තව කෙනෙක් දිහා වපර හැකින් බලන්න හොඳ නැහැ. කිසිදු කාරණාවක්. හැම එකක් ඔස්සේ බලන්න ඕනේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම දියුණු වෙන්න ඕනේ. අපි අපේ අඩුපාඩු හොය හොයා දියුණු වෙන්න ඕනේ. අනුන්ගේ අඩුපාඩු හොය හොයා කතා කරන එක නෙමෙයි. අපේ අඩුපාඩු හොය හොයා දියුණු වෙන්න ඕනේ. කිසි වෙලාවක එකතු වෙලා කාගවත් අඩුපාඩු කතා කරන්න එපා. කාගවත් අරුද කතා කරන්න එපා. මොනවා හරි කාගේ වැරද්දක් තමන්ට කෙලෙසි ප්‍රහාණය කරගන්න බැරි නම් මම කියන්නේ. නැත්තම් පොඩි ආකාරයක කියන්නේ. ඒකවල මොනවා හරි වැරද්දක් තියෙනවා නම් එතකොට දැන් ප්‍රශ්නේ ඉවරයි. මට හදා ගන්න මට ඉතන ඉවසන්නත් බෑ. එතකොට අන්න ඇවිල්ලා කිව්වට පස්සේ වෙන කෙනෙක් එක්ක කතා කරන්න දෙයක් නෑ. ඒ නිසා අපි හැම වෙලෙම තව කෙනෙක් එක්ක තව ආවත් අඩපාඩුවක් කියන්නේ මගේ අඩපාඩුවක් මම හොයා තමයි මම බලන්නේ කියලා. ඒ හිකින් ඇති කරගන්න එහෙම හොත් කවදාවත් කිසිදු විදියකට තව කෙනෙක් එක්ක වෙන්වීමක් වෙන්නේ නෑ. කිසිම වෙන්වීමක් වෙන්නේ නෑ. ඒක ඒක ඒක පැවිද්දට තියෙන ලොකුම උපකාරයක්. ඒක නිසා ඒ කාරණා ටික හොඳට මේ හිතා ගන්න මූලිකව පැවිද්දට ඕන කරුණු ටික තමයි මේ මම පැහැදිලි කරේ. මේ කියන්නේ පැවිද්දෙක් වුණාට පස්සේ ඒ එයා පැවිද්දෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් හැටියට නෙමෙයි. සර්වන් ලයින් කෙනෙක් හැටියට නෙමෙයි. ඊළඟට හොඳට කණ්ඩ මුණ්ඩ බඩ ඒව තියෙන කෙනෙක් හැටියට නෙමෙයි. කියන්නේ එහෙම කෙනෙක් හැටියට නෙමෙයි පැවිද්දෙක් කියන්නේ. පැවිද්දෙක් කියලා කියන්නේ ඔහේ යන කෙනෙක්. ඉතින් අපි අපි ඔහේ යන්න ඕනේ. නමුත් අපට දැන් මේ ධර්මයයි හැම එකක් එකම තියෙද්දි මෙතන අපි ඉන්න අයම එකම ගුරුවරයෙක් ඇසුරු කරන එක අදහසක් වෙන්නට ඕනේ. අදහස් කීපයක් හිට බෑනේ. එක අදහසක් වෙන්නට ඕනේ. ඒ කියන්නේ මගේ ගතියක් යම් කිසි විදිහකට තියෙනවද? මගේ ගතිය අනිත් අය අසුරු වෙන්නට ඕනේ. ධර්මයත් එක්ක යනකොට ඒ ගතිය තමයි නිකම් ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ওই කාරණා ටික හුරු කරගන්න ඒක පැවිද්දට ගොඩාක් උපකාරයක් වෙනවා. ඊළඟට ආරණ්‍ය පවත්වාගෙන යනත් උපකාරයක් වෙනවා. එකිනෙක කෙනාගේ සහයෝගයෙන් උපකාරයක් ඇති වෙනවා. සහයෝගය නිසා ආරණ්‍ය පවත්වාගෙන යන ලොකු උපකාරයක් තියෙනවා. හොඳයි නම් මොනවා හරි තියෙනවනම් අහන්න. තියෙනවනම් අහන්න. මාසය තමයි. කාර් කරේ කවුදෙන්ද අනිපාඩුවක් කියන එක තමයි කිව්වේ ඒකට අවශ්‍ය කාලය බලනවා අපි මෛත්‍රී සතියෙම ඒකෙන් අර්ථයක් වෙනවා නිකාම හිතක් කියනවා දැන් එහෙම අවස්ථාවක් ආවෙ නැත්නම් අර සංසක දවසක් දේශනා කිව්වල දැකලා නොදැක්කා වගේ ඉන්න එකත් ගණන් ගන්න තියෙන එක සුළුසු නැහැ කියලා අපිට මර කාරණා ටික සම්පූර්ණ නැත්නම් අපි නිස්සබ්ද වෙන්න පුළුවන් ඒක ඇයි මට කියනවා ඒක තමයි හොඳම කාරණා එහෙම වෙච්ච එකම ඒකවල මට කියවනවා මට කතා කරන්න පුළුවන් අපි ඉස්සෙල්ලා අපේ පළවෙනිම කරන අපේ හිත. පළවෙනිම කරන අපේ හිත ඒක ගැන බලන්න මම ගොඩාක් වෙලාවට අමදා සිංහලම මම ගොඩාක් වෙලාවට එක පාට කියන්නේ අර සමහරලාවට මම අමදාස්ට අඩුපාඩු පෙන්වා දීලා තියෙනවා සමහර අවස්ථාවලදී කියන්න සුදුසු වෙනවා කියනවා ගොඩාක් වෙලා කියලා කියන්නේ සමහර දවස් ගානක් ගිහිල්ලා කියන්නේ එතකොට අර මගේ හිතත් නිමෙන්න ඕනේ ඒ කියන කාරණාව හැමෝටම යහපතක් වෙනවා